සේවයයි. ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ හොරණ පොකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී ආචාර්ය පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ Thank you. මජ්ක්‍ධිම නිකායේ වත්තුපම සූත්‍රය ඇසුරෙන් චිත්තෝපක්ලේශ ධර්ම පිළිබඳ විග්‍රහ කරන ධර්ම දේශනා මාලාවේ 16 වන ධර්මානුශාසනාව. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණකාරෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සෝ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 තස්ස උපක්ඛිලේසෝති ඉති විදිත්වා අමාදං චිත්තස්ස උපක්ඛිලේසං පජහති සාදු සාදු සාදු සද්ධාවන්ත පින්නතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ වත්තුපම සූත්‍රය ඇසුරින් චිත්තෝපක්ලේශ ධර්ම පිළිබඳව පැහැදිලි කරන දේශනා මාලාවෙහි අද 16 වෙනි ධර්ම දේශනාව චිත්තෝපක්ලේශ ධර්ම හැටියට කාරණා 16ක් බුදුරජාණන් වහන්සේ වත්තුපම සූත්‍රයේදී පැහැදිලි කරන්නේ එහි 16 වෙනි චිත්තෝපක්ලේශ ධර්මයේ හැටියට තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රමාදී බව පිළිබඳව පමාදෝ චිත්තස්ස උපක්ඛිලේසෝති इति විදිත්වා පමාදං චිත්තස්ස උපක්ඛිලේසං පජහති ප්‍රමාදී බව චිත්තෝපක්ලේශ ධර්මයක් කියන බව නුවණින් දැනගෙන ඒ ප්‍රමාදයේ නැමැති චිත්තෝපක්ලේශය දුරු කිරීම සඳහා ක්‍රියා කළ යුතු බවයි තථාගතයන් වහන්සේ එහිදී පැහැදිලි කරන්නේ ප්‍රමාදී බව සහ අප්‍රමාදී බව කියන මේ කාරණා දෙක සම්බුද්ධ ශාසනයේ නිරන්තරයෙන් කතා කෙරෙන ඇසෙන ඒ වගේම අපේ අවධානයට යොමු වෙන විශේෂ කාරණා දෙකක්. බුදුරජාණන් වහන්සේගේ සමස්ත දේශනාවම අප්‍රමාදී බව පදනම් කොටගෙනයි දේශනා කරලා තියෙන්නේ. එනිසා උන්වහන්සේ පිරිනිවන් මංචකයේහි වැඩ සිටිමින් පවා අප්‍රමාදේන භික්කවේ සම්පාදේත කියලා වික්ෂුන් වහන්සේලාට අප්‍රමාදීව ගුණධම් වැඩිමෙහි වැදගත්කම පිළිබඳව දේශනා කරන්නට යෙදුණා. ඒ වගේම සමස්ත වසර 45ක් මුළුල්ලේ තථාගතයන් වහන්සේ විසින් සිදු කළ දේශනාවන්හි ප්‍රධාන පදනම වෙන්නේ අප්‍රමාදීව කුසල් දහම් සම්පාදනය කිරීම පිළිබඳවයි. ඒ නිසා මේ අප්‍රමාදී බවට ප්‍රතිවිරුද්ධ වූ ප්‍රමාදයේ නැමැති ධර්මය සිත කිලිටි කරන චිත්තෝපක්ලේශ ධර්මයක් කියන බව බුදුරජාණන් වහන්සේ මෙහි 16 වෙනි චිත්තෝපක්ලේශ ධර්මයේ හැටියට පැහැදිලි කරන්නේ. එතකොට සමස්ත සම්බුද්ධ ශාසනයම රඳා පවතින්නේ අප්‍රමාදී බව මත නිසා ප්‍රමාදී බව කියන්නේ සමස්ත සාසනික ප්‍රතිපදාවටම පටහැනි වූ ඒ සාසනික ප්‍රතිපදාව අඩපණ කරන ඒ වගේම විකෘති කරන බරපතලම ක්ලේශ ධර්මයක් කියන බව අපි මෙහිදී තේරුම් ගන්නට ඕන. නමුත් මේ ප්‍රමාදී බව කියලා කියන්නේ කොහොමද? දැන් සාමාන්‍ය සමාජයේ ප්‍රමාද වෙනවා කියලා කියන්නේ කාලය පිළිබඳව කාරණයක් හැටියටයි හඳුනා ගන්න. මෙහි මේ දහම තුල සාසනික විවාහාරයේහි ප්‍රමාදී බව කියලා කියන්නේ කුසල පක්ෂයේහි සිත පිහිටවන්නේ නැතිව පංචකාම විශේෂෙහි සහ ත්‍රිවිධ දුස්චරිතයන්හි කැමැති පරිදි සිත පවතින්නට ඉඩ හැරීම තමයි ප්‍රමාදී බව කියලා සාසනික විවාහාරයේහි හඳුන්වන්නේ. ඒ කියන්නේ තවත් වචනයකින් කියනවා නම් සිහියෙන් තොරව ක්‍රියා කිරීම. සිහිය එහෙම නැත්නම් සතිය පුද්ගල సంతානෙහි නිරන්තරයෙන්ම පවතින ඒ කාමයන් ඇසුරු කොටගෙන දුස්චරිතයන් ඇසුරු කොටගෙන පවතින ස්වභාවයෙන් සිත මොදවලා කුසලයෙහි පිහිටවන ගතියක් සිහියෙහි පවතිනවා. එහෙම නැත්නම් කුසලයට සිත යොමු කරන ගතිය, කුසලය සිහි කර දෙන ගතිය තමයි සිහිය විසින් ප්‍රධාන වශයෙන්ම කෙරෙන්නේ. එතකොට සිහියෙන් තොරව එහෙම නැත්නම් සතියෙන් තොරව ක්‍රියා කරන හැම මොහොතකම පුද්ගල సంతානය අර පංචකාමයන් විශේෂෙහි හෝ එහෙම නැත්නම් අකුසලයන්හි තමයි නිරන්තරයෙන් ක්‍රියාකාරී වෙන්නේ. එතකොට මෙහිදී අප්‍රමාදී බව කියලා කියන්නේ ඒ සිහියෙන් යුක්තව ක්‍රියා කිරීම. එහෙමනම් ප්‍රමාදී බව කියලා කියන්නේ සිහියෙන් තොරව අර පංචකාම විශේෂෙහි සහ දුෂ්චරිතයන්හි අයාලේ හැසිරෙන්නට සිතට ඉඩහැරීමයි මෙහි ප්‍රමාදී භවයන්ෙන් අදහස් කරන්නේ. එතකොට යම්කිසි පුද්ගලයෙකුගේ සිත ඒ පංචකාම ඇසුරෙහිම හැඟීම් බරව පවතිනකොට ඒ තනත්තාට Taman කැමති කැමති කාමයන් ඇසුරු කරන්නට ධාර්මිකව අවකාශ නොලැබෙනකොට අධාර්මිකව හෝ ඒ Tamanගේ රුචිකත්වයන් සම්පාදනය කරගන්නට පෙළඹෙන ගතියක් මේ සත්ව సంతානෙහි පවතිනවා. ඒ නිසාම පංචකාමයන්ට ගිජු වෙලා පංචකාමයන්ට ගැති වෙලා පවතින චිත්ත సంతානය කායික වාචසික මානසික කියන මේ ත්‍රිවිධ දුෂ්චරිතයන්ට පෙළඹීම බොහොම පහසුවෙන් සිදු වෙන්නට පුළුවන් කාරණයක්. එනිසා පංචකාමයන් පිළිබඳව Tamanගේ සිත විසිරියන ආකාරයේ පිළිබඳව සිහියෙන් ක්‍රියා නොකරන තැනැත්තා බොහෝ කොට ත්‍රිද දුස්චරිතයට යොමු වෙන්නට තියෙන ඉඩකඩ වැඩි. එනිසා යම්කිසි කෙනෙකුගේ සිත් සතන් ඒ පංචකාමයන් ඇසුරෙහි පවතිනකොට පංචකාමය කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ පසින්දුරන්ගෙන් අපි ගන්නා දේවල්. එතකොට ඇසින් දකින්න දේ රූපය එහෙම නැත්නම් ඇසින් දකින දේ පිළිබඳව තියෙන කැමැත්ත රුචිකත්වය ඇල්ම තමයි රූපකාමයේ කියලා හඳුන්වන්නේ. ඊළඟට කනින් අහන දේවල් පිළිබඳව තියෙන කැමැත්ත රුචිකත්වය තෘෂ්ණාව තමයි සද්දකාමයේ කියලා හඳුන්වන්නේ. මේ විදිහට රූපකාම, සද්දකාම, රසකාම ඒ වගේම ගන්ධකාම, පොට්ටබ්බකාම කියන මේ පංචේන්ද්‍රයන්ගෙන් ඇසුරු කරන ආරම්මණයන් පිළිබඳව සිතෙහි ඇතිවෙන කැමැත්ත, ඇලීම, බැඳීම තමයි කාම කියන නමින් හඳුන්වන්නේ. එතකොට පංචේන්ද්‍රයන්ගෙන්ම ගන්නා අරමුණු පිළිබඳව ඇතිවෙන කැමැත්ත පංචකාමයේ හැටියට මෙහිදී හඳුන්වන්නේ. එතකොට ඉන්ද්‍රියන් පිනවීම පිළිබඳව නැවත නැවත නැඹුරු වෙන පුද්ගලයාට ඒවා පිළිබඳව ඉමක් කොනක් කෙලවරක් හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ. මොකද මේ ඉන්ද්‍රියන්ගේ ස්වභාවය තමයි යමක් ඒකාකාරීව භුක්ති විඳිනකොට ඊට වඩා වෙනස් විදිහකට අපේක්ෂා කරන ගතිය. උදාහරණයක් හැටියට ගත්තහම දැන් Taman කැමතිම රූපයක් අපි නැවත නැවත බලනකොට ඒක ඊට වඩා වෙනස් ආකාරයකින් දකින්නට ලැබෙනවා නම් තමයි Tamange මනස ප්‍රිය වෙන්නේ මොකද අර ඒකාකාරීව ඒක නැවත නැවත දකිනකොට ඒ පිළිබඳව ප්‍රිය නැති ගතියක්. එහෙම නැත්නම් අර මුලින් තිබිච්ච රසය නැති ගතියක් Tamanට දැනෙනවා. ඒ Taman කොච්චර කැමති සංගීතයක් වුණත් හඬක් වුණත් නැවත නැවත ඇහෙනකොට ඒකේ තිබුණු අර නැවුම් ගතිය, රසවත් ගතිය, හීන වුණු බවක් Tamanට දැනෙනවා. ඒ වගේම තමයි දිවෙන් විඳින රසය, නාසයෙන් විඳින ආග්‍රහණ, කයින් ලබන ස්පර්ශය මේ හැම එකකම ස්වභාවය තමයි කාලයක් එකම ස්වરૂපයෙන් දේවල් භුක්ති විඳිනකොට ඒවාෙහි නීරස බවක් දැනෙන්නට ගන්නවා. එතකොට වෙනත් ආකාරයකින් නැවුම් ආකාරයකින් අර මුල් තත්ත්වයට වඩා යම්කිසි වෙනසක් ඇති කළොත් තමයි නැවතවරක් නැවුම් විදිහට අලුත් විදිහට ඒ කාමයන් භුක්ති විඳින්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා තමයි අර සාමාන්‍ය ජනවහරි කියන්නේ කනකොට කනකොට අතිරහ වුණත් ඉතරහ වෙනවා. උදේ හවස දකින කුකුලගේ කර්මලේ සුදු පාටට අපට පේනවා මේ ආදී ජනවහරට එකතු වෙලා තියෙන්නේ දැන් අතිරස කියලා කියන්නේ බොහොම රසවත් නිසයි අතිරස කියලා කියන්නේ අතිරස වුණත් නැවත නැවත අනුභව කරනකොට එතනටට ඒක ප්‍රිය වෙන්නේ නැතු වෙනවා. දැන් අලුත් අවුරුදු කාලෙට කොච්චර ප්‍රියමනාප ආහාර පාන වුණත් මිනිස්සුන්ට එච්චර ප්‍රිය නැහැ. මොකද අර බොහොම රසවත් ಜಾති, තනි රස ಜಾති, තෙල් සහිත ಜಾති Taman කැමතිම දේවල් නැවත නැවත ටික ටික අනුභව කරනකොට ඒවෙන් කය සන්තුෂ්ත වෙනවා, ඉන්ද්‍රියන් සන්තුෂ්ත වෙනවා. එතකොට අර Taman වෙනදා බොහොම ප්‍රියශීලීව අනුභව කරන දේ වුණත් Tamanට ප්‍රිය නැතු යනවා. නමුත් කාලයක් ඒ Taman කැමති ආහාරය නොලැබී ගිහිල්ලා නැවත යම් අවස්ථාවක ලැබෙනකොට 아무තු නැවුම් වින්දනයක් ඒ පිළිබඳව Tamanට දැනෙන්නට ගන්නවා. මේක ඇස පිළිබඳවත් එහෙමයි කන පිළිබඳව නාසය දිව කය පිළිබඳව මේ පංචේන්ද්‍රයන් පිළිබඳවම මේක එක්තරා ධර්මතාවයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. කොයිතරම් ප්‍රේමනාප දෙයක් වුණත් එක දිගටම ලැබෙනකොට නීරස වෙනවා. නැවත ඒක වෙනස් ආකාරයකින් අලුත් විදිහට ලැබෙනකොට ඒක රසවත් විදිහට භුක්ති විඳින්නට අපි පෙළඹෙනවා. එතකොට යම්කිසි කෙනෙක් මේ පංචකාමයන්හි සීමා මායිම් හඳුනා නොගෙන අවිචාරවත්ව එහි හැසිරෙන්නට සිතට ඉඳහරිනවා නම් සිතේ ස්වභාවය තමයි ඒ කාම වස්තුන් විවිධාකාරයෙන් භුක්ති විඳින්නට නොඑක් නොඑක් ආකාරයෙන් අත්දකින්නට වෑයම් කරනවා. එතකොට කාමයේ දෙආකාරයි වස්තුකාම සහ ක්ලේශකාම වශයෙන් වස්තුකාම කියලා කියන්නේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ද්‍රව්‍ය, පුද්ගල, ආයතන, සිදුවීම් ආදී මේවා තමයි වස්තුකාම කියලා කියන්නේ. එතකොට ක්ලේශකාම කියලා කියන්නේ ඒ ඉන්ද්‍රයන්ට ගෝචර වුණු අරමුණු පිළිබඳව මනසේ නැවත නැවත අපේක්ෂා කරමින් හටගන්නා තෘෂ්ණාව තමයි ක්ලේශකාමය කියලා කියන්නේ. එතකොට වස්තුකාමය නැවත නැවත ලැබෙනකොට නීරස වෙනවා. එතකොට මනස අපේක්ෂා කරන එක වෙනස් ආකාරයකින් අලුත් විදිහට නැවුම් විදිහට ලබන්න. අන්න ඒ හේතුව නිසා මේ කාමයන්ට ගිජු වෙන තැනැත්තාගේ ප්‍රශ්නාව එන්න එන්න වර්ධනය වීමක් විනා අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ හේතුව නිසාම පුද්ගලයා අත්‍රිච්ඡතාවයට මහිච්ඡතාවයට නැඹුරු වෙනවා ඒ අත්‍රිච්ඡතා මහිච්ඡතා නිසා මේ තනත්තා පාපිච්ඡතාවයට නැඹුරු වී වීමේ වැඩි ඉඩ කඩක් තියෙනවා. අත්‍රිච්ඡතාවය කියලා කියන්නේ තියෙන දෙයට වඩා ප්‍රණීතව යමක් ලබන්නට කැමති වීම. ඒ කියන්නේ අපි මීට පෙරත් මේ කාරණා පිළිබඳව යම් යම් අවස්ථාවලදී කතා කළා. දැන් Tamanට වාහනයක් තියෙනවා නම් ඒ වාහනයට වඩා උසස් වාහනයක් Taman අපේක්ෂා කරනවා. යම් ඇඳුමක් අඳිනවා නම් ඒ ඇඳුමට වඩා උසස් ඇඳුමක්. යම් කිසි උපකරණයක් එහෙම නැත්නම් යම් කිසි ස්වර්ණාභරණයක් තමන් පරිහරණය කරනවා නම් ඊට වඩා උසස් ආභරණයක් උපකරණයක් තමන් අපේක්ෂා කරනවා. ඒ තියෙන දේට වඩා ප්‍රණීත දෙයක් අපේක්ෂා කරන ගතිය තමයි අත්‍රිච්ඡතාවය කියලා කියන්නේ. මහිච්ඡතාවයයි කියලා කියන්නේ වැඩිපුර වැඩිපුර දේවල් අපේක්ෂා කරන එකක් තියෙනවා නම් දෙකක් දෙකක් තියෙනවා නම් හතරක් මේ විදිහට. එතකොට මේ කියන අත්‍රිච්ඡතාවය සහ මහිච්ඡතාවය නිසාම ඒ Taman කැමති වෙන දේවල් සම්පාදනය කරගන්නට ධාර්මිකව ඒතනත්තට අවශ්‍ය තරම් මිල මුදල් හැකියාවක් නැති වෙනකොට ඔහු අධාර්මිකව හෝ ඒවා සම්පාදනය කරගන්නට උත්සාහවත් වෙනවා. අන්න එතෙන්දි තමයි ඒ පුද්ගලයා පාපිච්චතාවයට නැඹුරු වෙන්නේ. ඒ කියන්නේ පාපී අදහස් නොකටයුතු දේවල් කරන්නට සිතනවා. ඒ වගේම තමන්ටත් අනුන්ටත් අනර්ථයක් වෙන දේවල් ඒ අනර්ථය නොසලකා ඒවට අත ගහන්නට එතනත්තා උත්සාහ කරනවා. ඒ කියන්නේ දැන් තමන් අපේක්ෂා කරන මිල මුදල් ටික තමන්ට නිවැරදිව ලබා ගන්නට ධාර්මිකව ලබන්නට බැරි නම් ඒක වංචා කරලා හොරකම් කරලා මැරකම් කරලා අල්ලස්ගෙන ඒ වගේම වැරදි වෙළඳාම් වලට යොමු වෙලා මොන ක්‍රමයෙන් හරි අර මුදල උපයා ගන්නට ඔහු වෑයම් කරනවා. මොකද තමන් අපේක්ෂා කරන අර කාම සම්පත් ලං කරගන්නට වෙන ක්‍රමයක් නැති නිසා. ඉතින් මේ විදිහට ඉන්ද්‍රිය පිනවීම පිළිබඳව සීමා අතික්‍රාන්තව ඒ කාමයන්හි මනස විහිදී යන්නට විසිරී යන්නට ප්‍රමාදීව එහි හිත හැසිරෙන්නට ඉඩ හැරියොත් ඒ තනත්තා ඒ හේතුව නිසාම කායික වාචසික මානසික කියන ත්‍රිවිධ දුෂ්චරිතයන්ට පෙළඹීමේ ඉඩ කඩ වැඩි. එතකොට කායික දුෂ්චරිත හැටියට ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍ර අත්‍යාචාර කියන මේ කරුණු තුනටම ඒ තනත්තා නැඹුරු වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. Tamanට අවශ්‍ය විදිහට රසය නැති වෙනකොට සත්තු මරන්නට ඒ වගේම Taman කැමති කැමති මාංශයන් සොයන්නට එහෙම පෙළඹෙනවා. ඒ නිසා ප්‍රාණඝාතයට එතනත්ත නැඹුරු වීමේ ඉඩ වැඩි. ඊළඟට Taman කැමති විදිහට සම්පත් නොලැබෙනකොට හොරකම් කරන්නට, මරකම් කරන්නට එතනත්ත පෙළඹීම ඉඩ කඩ වැඩි. ඊළඟට Tamanගේ බිරිඳ, Tamanගේ සැමියා කියන එක් කාම වස්තුවකින් එතනත්ත තෘප්තිමත් නොවෙනකොට තව ඉන්නා බොහෝ කාන්තාවන් බොහෝ පුරුෂයින් ඇසුරු කරන්නට මනස පෙළඹෙනවා මොකද අර අපි මුලින් සඳහන් කළා වගේ කොයිතරම් ප්‍රියමනාප දෙයක් වුණත් එක දිගටම එකම දේ භුක්ති විඳිනකොට ඒක නීරස වෙලා තව නැවුම් ආකාරයට වෙනස් ආකාරයට අත්විඳින්නට කැමති බවක් මිනිස් සිතෙහි ජනිත වෙනවා. එතකොට එක බිරිඳකගෙන් තෘප්තිමත් වෙන පුරුෂයා වෙනත් කාන්තාවන්ගේ ඇසුර ලබන්නට යම්කිසි අදහසක් මතුවෙන්නට පුළුවන්. ඊළඟ ඊළඟට එක් පුරුෂයෙකුගේ අසුර ලබන කාන්තාවට වෙනත් පුරුෂයෙකුගේ අසුර ලබන්නට යම්කිසි නැවුම් හැඟීමක් වගේ ඒ කාම ආස්වාදය පිළිබඳව තියෙන කැමැත්ත වෙනස් ස්වරූපයකින් මතුවෙන්නට පුළුවන්. එතකොට ඒවා පිළිබඳ ਵਿਚාරයක් නැති වුණොත් සති සම්පජඤ්ඤයෙන් යුක්ත නොවුනොත් එතකොට අර අප්‍රමාදීව කටයුතු කරන්නට බැරි වුණොත් ඒ තනත්තාගේ සිත අර කාමයන් ඔස්සේ විසිවි යන්නට ගන්නවා අයාලේ යන්නට ගන්නවා ඒ හේතුව නිසා ඒ තනත්තා දුෂ්චරිතයට නැඹුරු වීමේ ඉඩකඩ වැඩි ඊළඟට වාචසික වශයෙන් මුසාවාද, විසුන වාච, පරුසා වාච, සම්පප්පලාප කියන මේ වාචසික දුස්චරිතයන්. ඊළඟට මානසික වශයෙන් අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි කියන මේ දුස්චරිතයන්ට මේ කියන කායික, වාචසික, මානසික කියන ත්‍රිවිධාකාරයෙන්ම දස අකුසලයට යොමු වෙන්නට තියෙන ඉඩ කඩ වැඩි අර පංචකාමයන් විශේෂෙහි අවිචාරවත්ව සිත අයාලේ යන තැනක්. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ප්‍රමාදී බව කියලා කියන්නේ කුසලයේහි සිත පිහිටවනවා වෙනුවට වෙනතුනේ අපේ සිත කුසලයේහි පිහිටෙන්නේ පිහිටන්නේ નિરાයාසයෙන් නෙමේ උත්සාහයෙන්ම තමයි මුලදී අපේ සිත කුසලයේහි පිහිටවිය යුත්තේ. එතකොට ඒ කුසලයේහි පිහිටන්නට තමයි අපට සිහිය, නුවණ, වීරය හැම විටම අවශ්‍ය වෙන්නේ. එහෙම උත්සාහයෙන් සිත කුසලයක පිහිටවන්නේ නැති හැම මොහොතකම අසිහියෙන් ඒ වගේම සති සම්පජඤ්ඤයෙන් තොරව අවිචාරවත්ව තමයි උදාසීනව මනස පවතින්නේ. ඒ පවතින හැම මොහොතකම ඒතනත්ත ප්‍රමාදීව කටයුතු කරන කෙනෙක් හැටියටයි හඳුනා ගන්නට වෙන්නේ. එතකොට මේ කියන ප්‍රමාදී බව, මේ කියන අවිචාරවත් බව, හැඟීම් වලට වහල් වෙන ගතිය, සිහියෙන් තොර ගතිය ඒතනත්තාගේ සිත කිලිටි කරන්නටත් බොහෝ අකුසල් දහම් වලටත් හේතු වෙන නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ කරන්නේ එය චිත්තෝපක්ලේශ ධර්මයක් හැටියට. එතකොට මේ විදිහට පුද්ගලයාගේ සිත ප්‍රමාදී භවෙන් කිලිටි වෙන්නට ප්‍රධාන හේතුව තමයි මේ සංසාරයේහි පවතින දුක ඒතනත්තාට නොඇතීම. ඒ කියන්නේ සසර දුක දකිනවා නම් සසර බිය දකිනවා නම් තමයි පුද්ගලයාට මේ පංචකාමයන් සහ ත්‍රිවිධ දුස්චරිතයන් ඇසුරු කොටගෙන කටයුතු කිරීම නෙමෙයි කල යුත්තේ මේ මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවේ මෙතනින් එතර වෙන්නටයි මනස සංවර්ධනය කරගන්නටයි ඒ සඳහා මම ක්‍රියා කළ යුතුයි කියන කාරණේ ඔහුට සිහිපත් වෙන්නේ මේ සසර දුක සසර බිය යම් ප්‍රමාණයකට දැනෙනවනම් වෙනතුනේ මනුස්සයෙක් හැටියට අපි පෙර භවයේහි කවර සත්‍යයක් හැටියට මේ ගියාද කියන්නත් අපි දන්නේ නැහැ. නමුත් කෙසේ හෝ පෙර භවයේ මිය යන අවස්ථාවේදී අපට යම්කිසි කුසලාරම්මණයක් මතු කරගන්නට දැනගෙන හෝ නොදැනගෙන හෝ අහම්බෙන් හෝ කුසල ආරම්මණයක් මතුවෙච්ච නිසා තමයි මේ භවයේ අපිට මනුෂ්‍යාත්ම භාවයක් ලබන්නට පුළුවන් වුනේ. එතකොට ඒක දැනගෙන සිද්ධ වුණා හරි නොදැනගෙන අහඹ විදිහට සිද්ධ වුණා හරි අපිට ඊටාම උසස් වරප්‍රසාදයක් මේ ලැබිලා තියෙන්නේ කුසලයෙන් උපන්න නිසා හොඳ ශක්තිමත් සිතක් අපිට ලැබිලා තියෙනවා. ඒ වගේ මේ ශක්තිමත් කුසලයේ හේතු කොටගෙන අපිට ශක්තිමත් කයක් ලැබිලා තියෙනවා. හොඳ උමත් ඉන්ද්‍රිය පද්ධතියක් ලැබිලා තියෙනවා. එතකොට අන් හැම ආත්ම භාවයකට වඩා මේ මනුෂ්‍යාත්ම භාවයේ තියෙන විශේෂත්වය තමයි මේ කායික මානසික තීව්‍රතාවය. දැන් දෙවියන් දෙව්ලොව උපදින්නේ කුසල බලයෙන් තමයි. නමුත් ඒ දෙවියන්ට ශක්තිමත් සිතක් තිබුණට අපට වගේ ලෝකය අත්විඳින්නට පුළුවන් ශක්තිමත් ඉන්ද්‍රිය පද්ධතියක් දෙවියන්ට නැහැ. අපට වගේ ඕලාරික කයක් නැති නිසා. ඒතර දෙවියන්ගේ සිත ශක්තිමත් වුණාට කය බොහොම දුර්වලයි. ඒ වගේම තිරිසන් සත්තුන්ගේ කය බොහොම ශක්තිමත් වුණාට ඉන්ද්‍රිය පද්ධතිය ප්‍රබල වුණාට ඒගේ සිත බොහොම දුර්වලයි. ඒතර ගත සිත කියන දෙපැත්තම බොහොම ශක්තිමත් තීව්‍රව ලැබිලා තියෙන එකම ආත්ම භාවය මනුෂ්‍යාත්ම භාවය පමණයි. එතකොට දැනගෙන හෝ නොදැනගෙන හෝ අපිට මේ වරප්‍රසාදය මේ ජීවිතේ ලැබිලා තියෙනවා. ඒ ලැබිච්ච නිසා මේ ආත්ම භාවය හඳුන්වනවා මනුෂ්‍ය කියලා. එයිද මනුෂ්‍ය කියලා කියන්නේ මනස උසස් කරන්න, මනස සංවර්ධනය කරන්නට සුදුසුකම් ඇති ආත්ම භාවයක් නිසා. එහෙමනම් අපිට මේ හොඳ ඇසක් ලැබිලා තියෙන්නේ බාහිර ලෝකේ නොදැක ඉන්නට නෙවෙයි දකින්නට. ඒ වගේම හොඳ කනක් ලැබිලා තියෙන්නේ නාසය, ඒ වගේම දිව, කය ශක්තිමත්ව ඔබ සංවේදීව පිහිටලා තියෙන්නේ අකුසලයක් හේතු කොටගෙන නෙමේ කුසල බලයෙන්මයි. ඒතර මේවා අපට මූලික වශයෙන් ලැබෙන්නේ තෘෂ්ණාව, අවිද්‍යාව පදනම් කොටගෙන තමයි මේ සංස්කාර ධර්ම නැවත නැවත ගොඩනගෙන්නේ. නමුත් මේ අවිද්‍යාව තෘෂ්ණාව පදනම් කරගෙන ගොඩනගෙන සංස්කාර ටික විකෘති නොවේ ප්‍රකෘතිමත්ව ලබන්නට අපට පුළුවන් වෙලා තියෙන කුසල බලයෙන්. එහෙම නැති වුණා නම් අකුසල කර්මයක් එතනට හරස් වුණා නම් අපේ ඇහැ ප්‍රකෘතිමත්ව පිහිටන්නේ නැහැ. කන ප්‍රකෘතිමත්ව පිහිටන්නේ නැහැ. එහෙමනම් අපිට මේ ඉන්ද්‍රිය පද්ධතිය හොඳට ශක්තිමත්ව નિවරදිව ප්‍රකෘතිමත්ව පිහිටලා තියෙන්නේ යම්කිසි සාංශාරික කුසල බලයක් නිසා. එතකොට කුසලයෙන් අපේ ඉන්ද්‍රිය පද්ධතිය ශක්තිමත්ව ලැබිලා තියෙන්නේ හොඳට ලෝකය දකින්න අහන්න අත්දකින්නට තමයි. නමුත් ඒ අත්දැකීම තුළින් අපි කෙලෙස් වසඟයට ගිහිල්ලා හැඟීම් වලට වහල් වෙලා කාමාශ්‍රාදයට පමණක්ම විජු වෙලා අපේ සිත විනාශ කරගන්නවා නම් විකෘති කරගන්නවා නම් කෙලසා ගන්නවා නම් එය අප විසින් සිදු කරගන්නා මහත් වූ අලාභයක් වෙනවා. මොකද කුසල බලයෙන් සාංශාරික කුසලයෙන් අපිට මේ ඉන්ද්‍රිය පද්ධතිය ලැබිලා තියෙන්නේ මනෝස්ස කියන තැනට යන්නේ. ඒ කියන්නේ මනස උසස් කරගන්න, මනස දියුණු කරගන්න, මනස සංවර්ධනය කරගන්න. නමුත් මේ මනස සංවර්ධනය කරගන්න ලැබුණු ඉන්ද්‍රිය පද්ධතිය අපි අවභාවිතයට ලක් කරමින්, අවිචාරවත් විදිහට පාවිච්චි කරමින් හැඟීම් වලට කාමයන්ට ගිජු වෙලා වහල් වෙලා ඒ මනස සංවර්ධනය කරගන්නට උපකාරයක් හැටියට ලැබුණු ඇස නැමැති උපකරණයම අපි පාවිච්චි කරනවා මනස විනාශ කරගන්න කෙලසා ගන්න. කන නැමැති උපකරණය අපි පාවිච්චි කරනවා මනස විනාශ කරගන්නට කෙලසා ගන්නට. අන්න එතනයි මේ මනුෂ්‍ය ජීවිතයේ තියෙන ලොකුම අභාග්‍යය. ඒ නිසා ප්‍රමාදී බව කියලා කියන්නේ අන්න ඒ විදිහට අපිට මේ ලැබුණු සම්පත් අපි අවිචාරවත්ව පාවිච්චි කරලා කෙලෙස් වසඟයට ගිහිල්ලා සිත කිලිටි කරගන්නා තැනටපත් වෙනවා ඒ පිළිබඳව ਵਿਚාරපූර්වක බවක් නැතුව ඒ ඔස්සේම සිත ගලාගෙන යන්නට ඉඩ හැරලා නිහඬ වෙනවා. ඒක තමයි ප්‍රමාදී බව කියලා කියන්නේ. ඒතකොට අප්‍රමාදී බව කියලා කියන්නේ එසේ නිරන්තරයෙන් පංචකාමයන් ඔස්සේ සිත අවිචාරවත් ක්‍රියාත්මක වෙමින් සිත කෙලෙසෙන්නට ඉඩ දෙන්නේ නැතිව මේ අපට කුසල බලයෙන් ලැබිලා තියෙන ඉන්ද්‍රිය පද්ධතියම නිවැරදිව පාවිච්චි කරලා ඒවෙන් ප්‍රයෝජනගෙන ලෝකේ නිවැරදිව අත්දැකීමෙන් අපේ සිත පිරිසිදු කරගන්නට ප්‍රඥාව අවදි කරගන්නට ක්‍රියාත්මක වීම. ඉතින් ඒ සඳහා අපට යම්කිසි උනන්දුවක් උත්සාහයක් ඇති වෙන්නේ මේ සංසාර පැවැත්මෙහි තියෙන භයානක බව අනතුර දුක අපට වැටහෙන ප්‍රමාණයට. නමුත් සාමාන්‍ය ලෝකයා සසර දුක හැටියට හඳුනා ගන්නෙම කැක්කුම අමාරුව පීඩාව කායික මානසික දුක් වේදනාව කියන කාරණා තමයි හුඟක් වෙලාවට දුක හැටියට සාමාන්‍ය ලෝකයා හඳුනාගන්නේ. එතකොට ඒ දුක තීරණය කරන්නේ කුමක් මතද? වේදනාව කියන සාධකය මත පිහිටාගෙන තමයි සාමාන්‍ය ලෝකයා දුක තීරණය කරන්නේ. එතකොට වේදනාවෙන් දුක තීරණය කරන්න ගිය ගමන්ම අපට දුක් වේදනාව වගේම සුඛ වේදනාවක් කියලා දෙයක්ත් දැනෙනවා. ඒ වගේම දෝමනස් වේදනාව වගේම සෝමනස් වේදනාවකුත් අපට දැනෙනවා. අන්න එතනදී පුද්ගලයා සැප දුක අතර පටලැවෙනවා. එතකොට ආර්යයන් වහන්සේලා දුක දකින්නේ වේදනා ලක්ෂණය වශයෙන් නෙමෙයි ඒ දුක පිළිබඳව දුක හඳුනා ගන්න වෙනම ලක්ෂණ ටිකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංකත විපරිණාම පීලන ਸੰతాප වශයෙන් එතකොට යම් තැනක සංකත ලක්ෂණේ හේතුප්‍රත්‍යයෙන් හටගන්නා බව යම් යමක තියෙනවා නම් එය තමයි දුක්ඛ ලක්ෂණයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට ඒ හේතුප්‍රත්‍යයෙන් හටගත්තු ධර්ම වහා විනාශ වෙලා විපරිණාමයටපත් වෙනවා නම් එය දුක්ඛ ලක්ෂණයක් හැටියට. ඊළඟට පීලන, ਸੰతాප කියන මේ ස්වභාවයන් යම් සංස්කාර ධර්මයක ප්‍රකට වෙනවා නම් එය දුක්ඛ ලක්ෂණයක් හැටියට. එතකොට මෙන්න මේ කියන ලක්ෂණ හතරෙන් තමයි අපිට දුක කියන්නේ මේකයි කියලා හඳුනා ගන්නට තියෙන්නේ. ඇත්තටම මේ කාරණා වලින් යුක්ත ධර්මය nissara වූ nissaru ධර්මයක් නිසා තමයි පළකට නැති වැඩකට නැති පැවැත්වයි කියලා කිසිම වගතුවක් නැති ධර්මයක් කියන අදහසෙන් තමයි ආර්යයන් වහන්සේලා දුක්ඛ කියලා හඳුනාගන්නේ. ඒ පැවැත්වීමේ තේරුමක් නැති හරයක් නැති ධර්ම කොටාසයක් කියලා දැනගත්තාම තමයි දිගින් දිගට මේක පැවැත්ම පිළිබඳ තියෙන තෘෂ්ණාව දුරු වෙලා මේ භව ගමන නිවා කරන්නේ. නමුත් සාමාන්‍ය ලෝකයා දුක හඳුනාගන්නේ ඒ ආර්යයන් වහන්සේලා හඳුනාගත්තු දුක්ඛ ලක්ෂණ වලින් නෙමෙයි වේදනාවෙන් තමයි දුක තීරණය කරන්නේ. එතකොට බොහෝ විට ප්‍රත්‍යඥයා අර කටුක වේදනාව දුක් වේදනාවක් හැටියට හඳුනා ගන්නවා සෞම්‍ය වූ වේදනාව සුඛ වේදනාවක් හැටියට හඳුනා ගන්නවා බුදුරජාණන් වහන්සේත් ඒක ඒ විදිහට දේශනා කරනවා සුඛ දුක්ඛ කියලා වේදනාවේ ප්‍රභේදයන් දෙක. ඒතර වේදනාවෙන් දුක තීරණය කරන්න ගිය ගමන් සාමාන්‍ය ප්‍රත්‍යඥ පුද්ගලයා අතරම වෙනවා එක කොටසක් දුක හැටියට Tamanට දැනෙනවා හැබැයි අනිත් කොටස සැප හැටියට දැනෙනවා මොකද වේදනාව පාදක කොටගෙනයි මේ සැප දුක තීරණය කරන්න යන්නේ. එතකොට සාමාන්‍ය ලෝකයට දුක් දුරු කිරීමේ ක්‍රමය හැටියට හැමතිස්සෙම වැටහෙන්නේ මොකක්ද? අර සැප ලං කරගැනීමේ ප්‍රයත්නය තමයි. එතකොට ඒ තනත්තා ලෝකය තුල මේ කාම සැපය Tamanගේ ඉන්ද්‍රිය පිනවන්නට ඇස ඇසින් රූප අරගෙන සිත සතුටු කරන්නට කනෙන් ශබ්ද අහලා සිත සතුටු කරන්නට නාසයෙන් ආග්‍රහණය විඳලා දිවෙන් රස විඳලා සිත සතුටු කරන්නට පුළුවන් නම් ඒ වගේම කයින් ස්පර්ශ ලබලා යම් සතුටක් වින්දනයක් ලබන්නට පුළුවන් නම් අන්නේ සුඛාස්වාදයේ ලබන්නට උපකාර වෙන දේවල් වැඩිපුර වැඩිපුර ලං කර ගැනීම තමයි සැප ලැබීමේ ක්‍රමය ක්‍රමයේ හැටියට ප්‍රත්‍යජන සත්‍යයත් වරදවා වටහා ගන්නවා. ඇයි එහෙම වැරදි වැටහීමක් ඇති කරගන්නේ? ඔහු දුක හැටියට හඳුනාගෙන තියන්නේ අර කටුක බව, පීඩාකාරී බව, දුක් වේදනාව කියන එක තමයි ඔහුට දුක හැටියට දැනিলা තියෙන්නේ. එතකොට දුක් වේදනාව දුක හැටියට හඳුනා ගන්නකොට සැපය හැටියට ඔහුට පෙනෙන්නේ සුඛ වේදනාව. එතකොට දුක් වේදනාව ඇති කරන දේවල් පුළුවන් තරම් බැහැර කරලා අර සුඛ වේදනාව ඇති වෙන දේවල් ලං කරගන්නට උත්සාහ කරනවා. එතනදි තමයි අර පංචකාමයන් තුල අවිචාරවත්ව ඒතනත්ත යෙදෙන්නට පෙළඹෙන්නේ. එතකොට මේ පංචකාමයන් Tamanට කැමති විදිහට ලබන්නට ධාර්මිකව ලබන්නට අවකාශයක් නැතිනම් අධාර්මිකව හෝ පංචකාමයන් ලං කරගන්නට ඒතනත්ත පෙළඹෙන්නේ මේ වැරදි වැටහීම නිසා. එතකොට මෙන්න මේ කියන අවිද්‍යාව නිසා දුක හරියට වැටහෙන්නේ සංසාරයේ තියෙන මයජනක බව හරියට වැටහෙන්නේ වැටහෙන්නේ නැති නිසා ඒතනත්ත දුක දුක පිළිබඳ වැරදි වැටහීමක් ඇති කරගෙන තියෙනවා මේ කර්කශ වේදනාවයි දුක කියන්නේ කියලා එහෙම වටහා ගත්ත ගමන් සුඛ වේදනාව ලැබීම තමයි හැබෑ සැපේ වගේ උට පෙනෙනවා එතකොට ඉන්ද්‍රිය පිනවනකොට ඒ සුඛ වේදනාවක් Tamanට ලැබෙන නිසා ඉන්ද්‍රිය පිනවීම කෙරෙහි එතනත්තා වඩ වඩාත් ලැබුරු වෙනවා එතකොට අවසානයේ පුද්ගලයා Tamanට නොදැනුවත්වම කාම සුඛල්ලිකාන යෝගයට ඇබ්බැහි වෙන නැඹුරු වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඉන්ද්‍රිය පිනවීමෙන් ලබන සුඛාස්වාදය තමයි හැබෑ සැපේ කියන තැනට. ඉතින් යම් කිසි කෙනෙකුට මේ කියන ප්‍රමාදී භවෙන් සිත නිදහස් කරගෙන අප්‍රමාදී භවට මනස රැගෙන යන්නට පුළුවන් වෙන්නේ හැබෑවටම අර දුක්ඛ වේදනාව පමණක් නෙමෙයි දුක කියන්නේ මේ සුඛ වේදනාව කියන තනත් හේතුප්‍රත්‍යයෙන් හටගන්න නැවත නැවත නඩත්තු කරන්නට වෙන වහා බිමී යන මුළු සසර ගමනේම පැවැත්වයි කියලා කිසිම වගතුවක් නැති තේරුමක් නැති සංස්කාර ධර්ම සමූහයක වේ පවතින්නේ කියන කාරණය නුවණින් වැටහෙන වැටහෙන තරමට තමයි මේ සසර පිළිබඳ බියජනක බව ඒ වගේම සසරෙහි මිස් සංසාරත්වය පුද්ගලයාට නිවැරදිව වැටහෙන්නේ. අන්න ඒ වැටහීම ඇති වෙන ප්‍රමාණයත් එක්කලා තමයි පුද්ගලයාගේ సంతානෙහි මේ අප්‍රමාදී බව කියන ගුණය සති සම්පජඤ්ඤය නිවැරදිව අවදි කරගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඒ ප්‍රඥාව අවදි වෙන තාක්කල් ඒ පුද්ගලයාගේ సంతානෙහි නැවත නැවත අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා. ඒ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන තාක්කල් ඔහු දුක්ඛය හැටියට කටුක බවත් සුඛය හැටියට සැප වේදනාවත් හඳුනා ගන්න නිසා ඒ සැප වේදනාවන් ලං කර ගැනීමේ ප්‍රයත්නය තුළ පංචකාමයන් ඒකරාශී කරන්නට යොමු වෙමින් වස්තුකාම ක්ලේශකාම කියන මේ කාමයන් ඔස්සේම අවිචාරවත්ව සිත ගලාගෙන යන්නට ඔහු ඉඩ හරිනවා ඒ වෙනුවෙන්ම ඔහු කැප වෙනවා ඒ වෙනුවෙන්ම උත්සාහවත් වෙනවා ඒතර සමස්ත ජීවිතේ පුලාම අර ප්‍රමාදී බවත් එක්ක කටයුතු කරන්නට ප්‍රතඥන පුද්ගලයා පෙළඹෙනවා. නමුත් ඒන් Tamanගේ සිත කෙලසන බව, Tamanගේ සිත අඳුර වෙන බව, සසර නැවත නැවත මේ දුක්ගොඩට ඇදගෙන වැටෙන බව ඔහුට පැහැදිලිව පෙනෙන්නේ නැතු යනවා අර අවිද්‍යාවත් එක්කලා. එතකොට මේ විදිහට ප්‍රමාදී බව ඇති වෙන තැනත්තාට ඒ ප්‍රමාදී බවම ඔහු සසරෙහි නැවත නැවත රඳවා තබන්නට ඒ වගේම මුලින් ඇතිවෙච්ච ප්‍රමාදය නැවත නැවත ප්‍රමාදී බව ඇති කරන්නට ඔහුගේ సంతානෙහි එයම හේතුවක් හැටියට ක්‍රියාත්මක වෙනවා. මුලින් යම් කිසි අවස්ථාවක පුද්ගලයා කරුණු වර්ධවා වටහා ගත්තොත් ඒ වැරදි වැටහීමම ඊළඟට කරුණු වර්ධා ගන්නටත් හේතුවක් වෙනවා. මුලින් යමක් වැරදි විදිහට සුවයක් හැටියට උපාදාන කරගත්තොත් ඒ සුඛාස්වාදයේ විඳීමේ කැමැත්ත උත්සාහය ඔහු තුල නැවත නැවත ජනිත වෙනවා. එතකොට මුලින් ඇති කරගත්තු ඒ කාමයන් පිළිබඳව ඇති කරගත්තු තෘෂ්ණාව, ඇලීම, බැඳීම උපාදාන කරගත්තාම ඒවා නැවත නැවත ලැබීම තමයි හැබැයි ආස්වාදය, හැබැයි සුවය කියලා ඔහු වරදව වටහා ගත්තාම ඒ මුලින් ඇති කරගත්තු වැරදි වැටහීම නිසාම නැවත නැවතත් අර කාමාශ්‍රාදයන් ඔස්සේ හමා යන්නට ඔහුගේ සිත පෙළඹෙනවා. ඒ වගේම මුලින් මුලින් ඇතිවෙච්ච ඇබ්බැහිය එක්තරා වාසනා ගුණයක් හැටියට වාසනා ගුණය කියන්නේ හොඳ හෝ නරක ඇබ්බැහිය. ඒතකොට මුලින් ඇති කරගත්තු ඇබ්බැහිය නිසා ඔහුගේ සිත නැවත නැවතත් ඒ වරදට අකුසලයට කාමයට පෙළඹෙන්නට ඒ මූලික මනෝභාවයන් හේතුවක් වෙනවා. මෙන්න මේ විදිහට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ප්‍රමාදී බව අතිශයින්ම මේ සසර ගමන දිගින් දිගට පවත්වන්නට හේතු වෙන නිවන් මඟ අහුරන පුද්ගල సంతානයේ කෙලසන ඒ වගේම අකුසල් වඩන්නට හේතු වෙන ප්‍රධානම ධර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා උන්වහන්සේ පැහැදිලි කරනවා නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මං පිසමනුපස්සාමි යේන අනුප්පන්නාව අකුසල ධම්මා uppajjanti uppannāvā කුසල ධම්මා පරිහායන්ති යතයිදම් භික්කවේ පමාදෝ මහණෙනි මේ ප්‍රමාදී බව තරම්ම නෝපන් අකුසල් උපදවන්නටත් උපන් කුසල් පරිහානියටපත් කරන්නටත් හේතු වෙන අන් කිසිම ධර්මයක් මම දකින්නේ නැහැ. ඒතකොට ඒ තරම්ම උපන් කුසල් විනාශ කරන්නට නූපන් අකුසල් උපදවන්නට මේ ප්‍රමාදී බව හේතුවක් වෙනවා කියලා. එතකොට සිහියෙන් තොරව නුවණින් තොරව මේ සංස්කාර ධර්මයන් පිළිබඳව සිතීම, කල්පනා කිරීම, හැඟීම් වලට වහල් වීම, අර පංචකාමයන් හිම මනස නිමග්නව අවිචාරවත්ව ගලාගෙන යන්නට ඉඩ හැරීම, ඒ වගේ මේ පංචකාමයන් ලැබීමේ ප්‍රයත්නයක් හැටියට ත්‍රිවිධ දුස්චරිතයට යොමු වීම මේ කාරණා පිළිබඳව පිළිබඳ ਵਿਚාරපූර්වක බවකින් තොරව අර කාමාස්වාදයේ ලැබීම ඒ කාමාස්වාදයේ තුنين ලබන සතුට වින්දනයේ සුවයම තමයි හැබැයි සුවය හැටියට දකිමින් ඒවා ඔස්සේම හඹා යන පුද්ගලයාට නැවත නැවත Tamanගේ සිත කෙලසෙමින් එයම බොහෝ අකුසල් හට ගන්නට හේතු වෙනවා. උපන්නා වූ කුසල ධර්මයන් විනාශ වෙන්නට ඒ ප්‍රමාදී බවම හේතුවක් වෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒත් අපි මුලිනුත් පැහැදිලි කළා අර කාමයන්ට වහල් වෙනකොට ඒ තනත්තා අත්‍රිච්ඡතා මහිච්ඡතාවයන්ට යොමු වෙනවා. ඒතකොට Taman ධාර්මිකව උපයන සම්පාදනය කරගන්න ප්‍රමාණය මදි වෙනකොට ඔහු අධාර්මිකව හෝ Taman කැමති දේවල් Tamanට අවශ්‍ය දේ ලං කරගන්නට පෙළඹීම නිසා ත්‍රිවිධ දුස්චරිතයටම යොමු වෙන ආකාරය. ඒ නිසා තමයි ඒ ප්‍රමාදී බව සියලුම අකුසල් උපදවන්නට නෝපන් අකුසලෙමුත් උපදවන්නට හේතු වෙනවායි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ වගේම දැනට මේ වෙනකොට ඒ තනත්තාගේ సంతානෙහි යම් කුසලයක් හටගෙන තියෙනවා නම් යම් සත්භාවයක් තියෙනවා නම් ඒ සියලු සද්භාවයනොත් විනාශ වෙලා යන්නට අර අවිචාරවත්ව ප්‍රමාදීව කටයුතු කිරීම ප්‍රධාන හේතුවක් වෙනවා. ඒ නිසායි මේ ප්‍රමාදී බව චිත්තෝපක්ලේශ ධර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට එහි භයානකකම කොතෙක්ද කියනවා නම් තථාගතයන් වහන්සේ දේශනා කරනවා පමත්තස්සහි නාම චත්තාරෝ අපාය සකගේහ සදිසා මේ ප්‍රමාදී පුද්ගලයාට සතර අපාය තමන්ගේ gedara වගේ ඒ තමන්ගේ gedara වගේ කියලා කියන්නේ දැන් අපි හැම කෙනෙක්ම තමන්ගේ වාසස්ථානයේ තමයි බහුලව ජීවත් වෙන්නේ ඒන් පිටස්තරට යම් අවශ්‍යතාවයක් සඳහා ගියා වුණත් පුළුවන් තරම් ඉක්මනට ආපහු gedara එන්න තමයි හැමදෙනාම බලන්නේ එතකොට ගෙදරින් බැහැර වුණාට වැඩි කාලයක් බැහැර වෙලා ඉන්නේ නැහැ ආපහු තමන්ගේ ගෙදරට එනවා. අන්න ඒ වගේ තමයි මේ ප්‍රමාදී පුද්ගලයා හැම විටම ඔහුට උරුම තන සතර අපාය යම්කිසි හේතුවක් නිසා යම් කුසලයක් නිසා අහම්බෙන් සුගතියක උපන්නා වුණත් වැඩි කල් එහි රැඳෙන්නේ ආපහු සතර අපායටම ඇදගෙන වැටෙනවා. ඒ තමයි ප්‍රමාදී පුද්ගලයාගේ උරුම තන කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එනිසා තථාගතයන් වහන්සේ දක්වනවා යම්කිසි කෙනෙක් මේ කාරණා නුවණින් තේරුම් අරගෙන ඒ තේරුම් ගත්තාට පසුව හෝ ප්‍රමාදී භවෙන් සිත නිදහස් කරලා අප්‍රමාදී ගුණෙහි පිහිටවනවා නම් ඒ තනත්තාට වලාකුලින් මිදුණු සඳක් වගේ සිත බැබලීමටපත් කරන්නට පුළුවන් කියන බව. යෝච පුබ්බේ පමජ්ජත්වා පච්චාසෝ නප්පමජ්ජති සෝ ඉමං ලෝකං පභාසේති අභාමුත්තෝ චන්දිම. එතකොට මුල් අවස්ථාවේ අපි හැම කෙනෙක්ම උපදිනකොටම මේ සියලු කාරණා වටහාගෙන උපදිනව නෙවෙයිනේ. සමහර කෙනෙක් කලාතුරකින් පෙර භවයක සෝවාන් ආදී යම් මාර්ග ඵලයකටපත් වුණු කෙනෙක් නම් උත්පත්තියේදීම උනත් ඒ තනත්තාගේ මනස අර සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසාදී මේ සංයෝජන ධර්ම වලින් විනිර්මුක්තව පිරිසිදුව පවතිනවා. එහෙම නැති ප්‍රත්‍යජන පුද්ගලයා උපදිනකොට ඒ තනත්තාට මේ කාරණා හරියට මූලික වශයෙන් ලොකු වැටහීමක් නොතිබෙන්නට පුළුවන්. නමුත් කලක් ගත වෙද්දී ඒතනත්ත සත්පුරුෂයන් ඇසුරු කරමින් සද්ධර්මයේ ශ්‍රවණය කරමින් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නට වෑයම් කරනකොට යම් යම් ප්‍රමාණයකට ඔහුට දැනෙනවා නම් වැටහෙනවා නම් මෙයයි ප්‍රමාදී බව මෙයයි අප්‍රමාදී බව මේ කාමයන් ඔස්සේම සිත ගිලෙන්නට ඉඩ හැරියොත් මෙබඳු අනර්ථය කොයි සිද්ධ වෙන්නේ කියලා ඔහුට දැනෙනවා නම් වැටහෙනවා නම් ඒ වැටහීම ඇති වුණාට පස්සේ හෝ ඒ තනත්තා අප්‍රමාදීව ක්‍රියා කරන්නට යොමු වෙනවා නම් අනුක්‍රමයෙන් නැවත සිත පිරිසිදු කරන්නට ඉඩකඩ තියෙනවායි කියන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට මේ මිනිස් සිතේ තියෙන වටිනාකම තමයි පින්නතුනේ අපි ඉපදිලා තියෙන කුසල විපාකයක් හැටියට ඒ නිසා අපේ උත්පත්ති සිත ශක්තිමත් උත්පත්ති සිත ප්‍රභාස්වරයි. ඒ ප්‍රභාස්වර බව පිළිබඳව යම් යම් කාරණා නිසා පසු කාලයක කිලිටි වුණත් අපිට නැවත පිරිසිදු කිරීමේ හැකියාව තියෙනවා සිහි කල්පනා උපදවා ගත්තොත්. හැබැයි මේ අනතෙක්ම නැවත අපිට පිරිසිදු කරගන්නට බැරි වුණොත් ඒ කිලුට බවත් එක්කම ගිලී යනවා විනාශ වී යනවා. ඒසේ නොවන්නට නම් අපිට තරුණ වියේදී හෝ අවසානයේ මහලු වයසේදීවත් මේ කාරණේ හරියට වැටහෙනවා නම් ඒ වැටහෙන තැන ඉඳලා අපි අපේ සිත පිරිසුදු කරන්නට අප්‍රමාදීව ක්‍රියා කරන්නට උනන්දු වෙන්නට ඕන. නමුත් අප්‍රමාදීව කටයුතු කරනවා කියලා කිව්වහම සසර සැපේ සඳහා පින්කම් කිරීම කියන එක පමණක් නෙමෙයි. දැන් අද ගොඩාක් දෙනා කුසල් දහම් කරන්නේ පින්කම් කරන්නේ සසරේ දුක් විඳින්න නැතුව සැප විඳින්නට අපේක්ෂා කරන. ඒතකොට එතන තියෙන්නේ කාමයමයි. එතන තියෙන්නේ ප්‍රශ්නාවමයි. ඒතකොට ප්‍රශ්නාව මූලිකව කරන කුසල් දහම් වලින් නිවන් දකින්නට කෙලස් නසන්නට පුළුවන් කමක් නැහැ. එය වට අට්ඨගාමිනී කුසලයක් හැටියට සංසාරය තුල යම්කිසි සුඛ විපාකයක් ලබන්නට උපකාර වෙනවා. එයත් අර කාම ආස්වාදයේම බහුල කරගන්නට හේතුවක් වෙනවා විනා සසරින් එතර වෙන්නට හේතුවක් වෙන්නේ නැහැ. සසරින් එතර වෙන්නට හේතුවක් වෙන්නේ විවට්ඨගාමිනී කුසල. ඒ කියන්නේ පාරමිතා කුසල පාරමිතා කුසලයක් වෙන්නේ ප්‍රඥාවෙන් යුක්තව අලෝභ, අද්වේෂ, අමෝහ කියන අමෝහයයි කියලා කියන්නේ ප්‍රඥාව. ඒ ප්‍රඥාවෙන් යුක්තව කරන කුසලයේ තමයි අපට කෙලස් නසන්නට විශේෂයෙන් උපකාර වෙන්නේ. ඉතින් යම් කිසි කෙනෙක් අප්‍රමාදී බව කියන්නේ කුසල් කිරීමයි කියලා හඳුනාගත්තොත් ඒ වැරද්දක් නැහැ. නමුත් ඒ කුසල් කිරීම කියන එකත් කරන්නේ තෘෂ්ණාවෙන් නම් තෘෂ්ණා මූලිකව තණ්හාමාන දික්ටි වලින් සිත කෙලසාගෙන නම් යතනත්තා කුසල් කරන්නේ ඒ කරන කුසලය මේ කියන හැබැයි අප්‍රමාදී බව කියන தත්යෙන් අපිට හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ. මොකද නැවත නැවත කාම සම්පත් ලැබීමේ ඉන්ද්‍රිය පිනවීමේ අපේක්ෂාව නම් ඒ පින්කම කිරීම තුලක් තියෙන්නේ. ඒක හැබැයි අප්‍රමාදී බව හැටියට හඳුන්වන්නට පුළුවන් කමක් නැහැ. මේ ප්‍රමාදී බව නැමැති චිත්තෝපක්ලේශ ධර්මයෙන් සිත නිදහස් කරගන්නට නම් හැබැයිම අප්‍රමාදී බව කියන්නේ කොහොමද කියලා අපි තේරුම් ගන්නට ඕන අප්‍රමාදී බව හැටියට ධර්මයේ සඳහන් කරන්නේ ප්‍රධාන වශයෙන් සති සම්පජඤ්ඤයෙන් යුක්ත වීම සිහිය සහ නුවණ. එතකොට සිහිය කියලා කියන්නේ අපි මේත පෙරත් බොහෝ අවස්ථාවල පැහැදිලි කළා සිහියයි කියලා කියන්නේ පවතින අරමුණ පවතින ස්වરૂපයෙන් හඳුනා ගන්නට අවධානය යොමු කිරීම. එතකොට මේ පවතින ස්වરૂපයෙන් හඳුනා ගැනීමකොට තමයි මේ කුසලයයි මේ අකුසලයයි කියලා අපිට දැනෙන්න ගන්න. මේ යහපතයි මේ අයහපතයි කියලා හරියට වටහා ගන්නට පුළුවන් වෙන්නේ. එතකොට සිතේ යම් මොහොතක පවතින ස්වභාවය අපට පෙනුනොත් තමයි දැන් මගේ සිත අකුසලෙහි පවතින්නේ මේක අයෝග්‍යයි කියන බව Tamanට දැනෙන්නේ සිහිය සහ නොවන නිසා. ඒතර සිහිය නැති වුණොත් අපි අර බාහිර ලෝකේ ගැටෙන්නට හේතු වෙන කාරණයක් එක්ක ඇලෙන්නට හේතු වෙන කාරණයක් එක්කලා සිත පවත්වනවා. සිතට මොකද්ද වෙන්නේ කියලා අපිට සිහිපත් වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු යම් කිසි කෙනෙක් අපට දෝෂාරෝපණයක් කරනවා. චෝදනාවක් කරනවා, නිග්‍රහයක් කරනවා. ඒ අනේකා කරපු චෝදනාව දෝෂාරෝපණය නිග්‍රහයත් එක්ක පැටලි පැටලි ගැටි ගැටි අනිත් පුද්ගලයා ඒ කියපු විදිහ හොඳ නැහැ මේ කියපෝ දේ හොඳ නැහැ කියලා ඒකත් එක්ක ගැටෙනවා විනා ඒ ගැටෙනකොට අපේ මනසට මොකද වෙන්නේ කියන එක අපිට කල්පනා වෙන්නේ නැහැ. ඇයි ඒ? අපි සිහියෙන් තොර නිසා. ඒතර අරමුණත් එක්ක පොරබදනවා, ඒ අරමුණ වෙනස් කරන්න හදනවා, පුද්ගලයාත් එක්ක ගැටෙනවා. ඒ ගැටුම නිසා අවසානයේ අනුන්ගේ දෝෂය දකින්න ගිහිල්ලා තමන්ගේ මනස කෙලසෙනවා කියන එක අපිට පෙනෙන්නේ නැත්තේ අපි සිහියෙන් තොර නිසා. ඒතර සතිපට්ඨාන කියලා කියන්නේ අර බාහිර අරමුණ පැහැදිලිව පෙනෙනවා ඒ වගේම එය අරමුණු කරනකොට තමන්ගේ මනසට මොකද වෙන්නේ තමන්ගේ සිත දැන් මේ මොහොතේ මොන වගේ තත්යකද පවතින්නේ කියන එක තමන්ට හරියට සිහි වෙන්න ඕන වැටහෙන්න ඕන තමන් සිහියෙන් යුක්ත නම් ඒ වගේම තමන් සම්පජඤ්ඤයෙන් යුක්ත නම් ඒ කියන්නේ නුවණින් යුක්ත නම් තමන්ට දැනෙන්න ඕන ඒ අනිත් කෙනාගේ වරද හිතන්න ගිහිල්ලා දැන් මම මේ මගේ සිත කෙලසා ගන්න එක නේද කරන්නේ මේකෙන් මට නේද අනර්ථයක් වෙන්නේ කියන එක ඔහුට හේතුඵල වශයෙන් වැටහෙන්න ඕන. ඊළඟට දැන් බාහිර ලෝකයේ යම්කිසි ප්‍රියමනාප දෙයක් නම් ඒ ප්‍රියශීලී දේත් එක්කලා අවධානය යොමු කරන්න ගියාම ඒකේ තියෙන ලස්සන, ඒකේ තියෙන වටිනාකම, ඒකේ තියෙන විචිත්‍රත්වය, ඒකේ තියෙන වැදගත්කම, ඒකේ තියෙන ආස්වාදනීය බව අපි නැවත නැවත හිතන්නට පෙළඹෙනකොට එහි තියෙන වටිනාකම පෙනෙනවා වගේ අපට දැනුණාට අපට නොදැනුවත්වම ඒන් අපේ සිතේ කාමච්ඡන්දය, කාම තෘෂ්ණාව ඇති වෙලා අපේ සිත කෙලසීමටපත් වෙනවා. ඒතර තමන් සිහියෙන් යුක්ත නම් සතිපට්ඨානයෙන් යුක්ත නම් තමන්ට දැනෙන්න ඕනේ අර බාහිර ලෝකයේ වටිනාකම ගැන හිතනකොට මේ මගේ මනසට මොකද වෙන්නේ? දැන් අපි හිතමු හදිස්සිය Tamanට ගොඩාක් උදව් කරපු උපකාර කරපු කෙනෙක් හදිස්සිය මිය යනවා. ඒතර මිය ගියන් පස්සේ ඒ මිය ගිය පුද්ගලයාගේ ಗುಣ සිහි කරන්නට අපි පෙළඹෙනකොටම අපේ මනසේ මහා බරපතල ශෝකයක් මතුවෙනවා දරා ගන්න බැරුව. එතකොට අපි කියනවා මේ මැරිච්ච කෙනා ගැන එච්චර දිගට දිගට හිතන්න එපා. හිතන්න එපා කියනකොට අපිට හැඟෙන්නේ ඒ ඉතින් මේ මිනිස්සයා මට මෙච්චර උදව් කරලා තියෙනවා. මෙච්චර මට යහපතක් කරලා තියෙනවා. ඒක කොහොමද මම අමතක කරන්නේ? ඒක අමතක කළොත් ඒක ගුණමක බවක් නේද? ඒ තනත්තාගේ ගුණ සිහි කිරීම අවශ්‍යයි නේද කියලා අපිට හිතෙන්නේ. නමුත් එහෙම හිතුණට ඒක සිහි කරන්න ගිහිල්ලා අපිට නොදැනුවත්වම අපේ සිත කෙලසෙනවා කියන එක අපිට සිහි වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට සිහිය නුවණ තියනවා නම් අපිට දැනෙන්නට ඕනේ අපේ සිත සහ බාහිර ලෝකේ පවතින ආකාරය. එහෙම දැනුනොත් තමයි අර ප්‍රමාදී භවෙන් සිත නිදහස් කරලා අප්‍රමාදී භවෙහි පිහිටවන්නට පුළුවන් වෙන්නේ. ඉතින් මේ කාරණා සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් තමන්ගේ සිත කෙලෙසන පංචකාමයන්ට වහල් කරන ත්‍රිවිධ දුෂ්චරිතයන්ට පොළඹවන මේ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 මජ්ක්‍ධිම නිකායේ වත්ූපම සූත්‍රය ඇසුරෙන් විග්‍රහ කරන්නට යෙදුණු චිත්තෝපක්ලේශ ධර්මදේශනා මාලාවේ 16 වන ධර්මානුශාසනාවයි ඔබේ ශ්‍රවණය කළේ. එළඹෙන ඉරිදා පෙරවරු 8ට මෙම ධර්මදේශනා මාලාවේ අවසන් ධර්මානුශාසනාව බලාපොරොත්තු වන්න. මේ පිළිබඳ වැඩි විස්තර ඔබට ජාතික ගුවන්විදුලියේ ආගමික අංශයෙන් දැනගන්නට පුළුවන් කතා කරන්න 0112 69 71 40 දුරකථන අංකයට. ඔබට දරුවන් සරණයි.